ආදීෝ ඉද බික්ක වේ අරිය ශාවකෝ මිච්ඡා ජීවං පහාය සම්මා ජීවේන ජීවිතං කප්පේති අයං උච්චති භික්ක වේ සම්මා ආජීවෝති කෞරුණීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් අපේ නේවාතික උපාසක මහත්තුරුත් සම්බන්ධ කරගෙන අපි මේ මහා සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන දේශනා මාලාවේ 100 වෙනි දේශනේ. අද අපි ඇවිල්ලා තියෙන්නේ සතිපට්ඨාන හතරෙන් හතරවෙනි සතිපට්ඨානය ධම්මානුපස්සනාව. හතරවෙනි අනුපස්සනාව ධම්මානුපස්සනාව. ඒනොත් සත්‍ය පරවේ කියන සත්‍ය සත්‍ය සතර දේශනා කරන පුරුකේ අවසාන සත්‍ය වෙන මාර්ග සත්‍යයේ ඉන්නේ. එයින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මූලික ප්‍රඥා ශික්ෂාව ප්‍රඥා සාසනය ප්‍රඥා ප්‍රතිපදාව වශයෙන් දක්වන්න පුළුවන් මාර්ගාංග දෙක තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඉස්සල්ලාම දක්වලා තියෙන්නේ. ඊගාවට සම්මා ඊගාව දැක්කනේ සීල ශික්ෂාව සීල ප්‍රතිපදාව සීල සාසනය වශයෙන් දක්වන්න පුළුවන් මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කොටසක් එයින් මේ අපි අද මාත්‍රකාවතෙන් තබා ගන්න යෙදුනේ අවසාන අංකය සම්මා ආජීවය මේ සාමාන්‍ය බොහෝ සූත්‍ර දේශනාවල දක්වීමෙන් ප්‍රසිද්ධියටපත් වෙලා තියෙන්නේ ශ්‍රී සම්මා සම්බුද්ධ දේශනාව ධර්මය මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් නමුත් ක්‍රියාවට නැංගීම වශයෙන් මාර්ගාංගයක් වශයෙන් දක්වන වෙලාවේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් දක්වන වෙලාවේදී මේක ඉදිරිපත් වෙලා තියෙන ප්‍රඥා ශික්ෂාව සීල ශික්ෂාව සමාධි ශික්ෂාව වශයෙන් ඒක මේ භාවනා කරන අයට ඉස්සරහට හම්බ වෙන <clears throat> ගැටළු ස්ථානයක් ඒ වගේම පොත්පත් කියවනත් අඬත් ගැටළු ස්ථානයක් වශයෙන් පේනවා. නමුත් වැඩේට කෘත්‍යයට ප්‍රතිපදාට බහින්ද නම් මුලින්ම Tamange දෘෂ්ටිය ඒක පිළිබඳව ඇති දැක්ම පෙර දැක්ම නිවැරදි විය යුතු බව මෙයින් හොඳටම අවධාරණය කෙරෙනවා කරන්න අවශ්‍ය නිසායි ඒ සම්මා දිට්ඨිය කියන එක ඉස්සරහින් තියලා තියෙනවා. ඒක නිසා අපි සම්මා දිට්ඨි වශයෙන් යමක් කලින් දැකගෙන අදහාගෙන බාරගෙන තිබුණද ඒක සාක්ෂාත් කරන්නේ තමයි සීලෙන් සමාධියෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා මුලින්ම මම යන්නේ මෙතෙන්ටයි කරන්නේ මෙතෙන්ටයි කියන එක දැනගෙන තිබීම ඒක දැකගෙන තිබීම අනිවාර්යයෙන්ම ඒ අපේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා ඒ නිසාමයි මේ ධර්මය පඤ්ඤාවත් සායන් ධම්මෝ නායන් ධම්මෝ දුක්පඤ්ඤස්ස කියලා සරුවචන් වහන්සේ ඉරක් ඇඳලා පෙන්වුවේ මේ තමන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයේ ඥානවන්තයාටයි දුෂ්ප්‍රඥාට නැත්තම් ප්‍රඥාව නැති කෙනාට නෙවෙයි. ඒව නමුත් මේ අහන කොට අහන කොට ඒවා ගැන සාකච්ඡා කරනකොට කරනකොට හිත යොදනකොට යොදනකොට ඊටාමත් මෙහිමීට නමුත් මේ සංසාරගත සත්‍යයගේ ටිකෙන් ටික ටිකෙන් ටික මේ සම්‍යක් දෘෂ්ටිය ඍජු වෙනවා. ඒකයි බණ ඇහිීමේ එක ආනිසංශයක් වශයෙන් පෙන්ලා දීලා තින්නේ දිට්ඨින් උජ්ජු කරෝති. මේ වක්‍ර වෙච්ච වංක වෙච්ච දෘෂ්ටි අවුල් ජාලාවක් වෙලා තියෙන දෘෂ්ටිය අහනකොට අහනකොට සාකච්ඡා කරනකොට කරනකොට ලියනකොට ලියනකොට ඍජු වෙනවා. මේ ඍජු වීමම තමයි වැදගත්ම කාරණා. ඒ ඍජු වුණාට පස්සේ ඒ දෘෂ්ටිය වශයෙන් ඍජු කරගත්තා වූ දේ ක්‍රියාවට නම් වලා හැබෑනේ නම් කියලා එක සාක්ෂාත් කර ගැනීම දෙවෙනි කරලා තියෙන්නේ. වැදගත්ම දේ තමයි මේ දෘෂ්ටි ඍජු කරගන්නේ. ඒ නිසා ආර්යසංග මාර්ගයේ ඉස්ලාම සම්මා දිට්ඨි ඊගාට සම්මා සංකප්ප. මේ දෙක ප්‍රඥා ශික්ෂා වශයෙන් පෙන්නලා තියෙනවා. මේ ප්‍රඥාව හරියට විතරයි කෙනෙක් ඇත්තටම සීලෙට තමා විසින්ම කුසල ඡන්දයක් ඇති කරන බයි. ඒ දෘෂ්ටිය හෝ සංකල්පවල මූලික හැබෑ වෙනසක් ඇති නොවි පරකින සීලය මුකක්ම මතු පිටක්. ඒකෙන් කරදෙන කෘත්‍ය සේවය ඇතුළට කිඳා බහින එකක් නෙවෙයි. කල් අල්ලන එකක් නෙවෙයි. බොහෝම ලාමකයි. ඒ නිසා එවැනි සීලේකුත් දෘෂ්ටියෙන් දැකගෙන සංකල්ප වශයෙන් හිත අදාගෙන තමන්ගේ ඇතුළින්ම කුසල ඡන්දේ පහළ වෙලා ඒ අනුව රකින්න සීලයක් ගත්තාම මේ දෙක දැකිය යුතු දෘෂ්ටි කෝණ දෙකක් එකක් රකින්නන් වාලේ සීල් රකින්න මේ මොකටද මේ මොකද්ද කියන එක ඇතුළත සංකල්ප වශයෙන් පිළිසිදුවක් නැහැ. ඒක නරක දෙයක් යන්ත්‍රමේ මේ හදා. නමුත් බුද්ධ ආගමේ නැත්තම් විශේෂයෙන් කියන බුද්ධ ධර්මයේ පෙන්ලා දීලා තියෙනවා දෘෂ්ටි වශයෙන්ම හැදිලා නැත්නම් නැවත නැවත පිළිසිඳලා පිළිසිඳු කරන බලලා සංකල්ප වශයෙන්ම තේරුම් අරගෙන සීලයට බැස ගැනීමක් වුණොත් අර කලින් කියාපු රකින්නම් වාදයේ සීල් රකින්න එකත් මේ තේරුමක් ඇතුව දැකගෙන සිල් ලකින එකත් අතරේ විශාල වෙනසක් තියෙනවා. ඊගාවට කියනවා එවැනි සීලයක් මුදුන්පත් වුණාට පස්සේ සීලය දිහා බලන හැටි. මෙන්න මේ විදිහට තමන් මේ ආධ්‍යාත්මික ගමනේ මේ ප්‍රතිපදාවේ ඉන්න තැන හැටියට ඒ ඒ සීල වලට අර්ථ දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ධම්මා ආජීවයේ වාගේ කාරණාවක් ඉදිරිපත් කරගත්තාම ඒකට විවිධ ආකාර තියෙනවා. ඒක විවිධ ක්‍රම වලින් කැඩෙනවා විවිධ ක්‍රම වලින් හරියනවා. ඒක සේරම ඉගෙන ගැනීම එක අපි කරන්න හදන්නේ බණක් කාලා නැති සීලය පිළිබඳව කල්ැතුව Tamanට ඇතුලෙන් හිතක් පහළ වෙලා නැති කෙනෙක් කොහොමද මේ සීලය රකින්නකොට මේ සම්මා ආජීවය කියලා දාහාර්මිකව නැත්තම් දැහැමින් සෙමින් තමන්ගේ සිව්පතේ සපයා ගැනීම කියන කටයුත්ත කරන්නේ. මේ ඒක කියනකොට අර්ථය පැහැදිලි වෙනවා සම්මා ආජීවය කියලා කියන්නේ ධම්මේන සමේන කියන විදිහට දැහැමින් සෙමින් මේ ප්‍රත්‍යය සොයසවීමයි ප්‍රත්‍ය පරිේෂණයයි මේ ආජීවයේ වශයෙන් සඳහන් කරන්නේ. අධාර්මිකව අන්තවාදීව නැත්නම් අගතිගාමීව මේ ප්‍රත්‍ය හොයන්න ගත්තොත් මේ සම්මා ආජීවය කියන එක කැරෙනවා මිත්‍යා ආජීවය කියන එක ඉදිරිපත් වෙනවා ඒ නිසා බණක් අහලා නැති දැනටම සමාන්ත මිත්‍යා ආජීවයේ යෙදී සිටින ඒක වැරද්දක් කියලා දන්නේ නැති කෙනෙකුට මේ මිත්‍යා ආජීවය පෙන්ලා දෙන්න ගියාම ඒ පුද්ගලයා දකින්නේ ඒක මේ සාමාන්‍ය සීලයක් වශයෙන් සම්මත සීලයක් වශයෙන් බොහොම පොලාරික ක්‍රමයක එහෙම නෙවෙයි යම් කෙනෙක් දැනටමත් මිත්‍යා ජීව සම්මා ජීව කියන එකේ අර්ථ දැනගෙන මේ මිත්‍යා ජීවේ කියන එක සමාජශීලී වැඩක් නෙවෙයි යහදෙන වැඩක් නෙවෙයි බොහෝ කල් දීලා වාදිනව දෙනවා සම්මා ජීවේ කියන එක Tamanට අනුන්ට කරදරයක් නෑ දැනට මත්තට කියන දෙකට කරදරයක් නැති බොහොම පුළුල් කුසල වැඩපිළිවෙලක් කියලා තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා සම්මා ජීවේ ක්‍රේ ක්‍රියාත්මක නැති අර්ථ වැඩි ගැඹුරක් තියෙනවා. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ පමණ සම්මා ජීවයේ 100%ක්ම හරිය ඇත්තෝ ඉන්නවා. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා. අන්නේ ආර්ය ශ්‍රාවකෙක් මේ සම්මා ආජීවය දිහා බලන හැටි විස්තර කරන හැටි පිටත් වෙනවා. ඒක නිසා අර ආර්ය ශ්‍රාවකෙක් නැත්නම් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් සම්මා ජීවයේ ක්‍රියාත්මක කරන හැටි කියන හැටි පෙන්ලා දෙන හැටි වෙනස් වෙන්න පුළුවන් තාම මේක ගැන ඇතුළතින් හොඳ වැටහීමක් නැති කෙනෙක් කරන විතරත් එක්ක. ඉතින් ඔය විසුද්ධි මාර්ගය වගේ පොත්වල ආනේ තුන් ආකාරයටම ගැලපෙන තාලෙට තමයි මේ සම්මා ජීවය කියන එක විස්තර පෙන්වන්න හදාන්නේ. ඉතින් ඒක නිසා සමහර තැන් වල මෙච්චර මොකටද විස්තර කියලා හිතනවා. ඒ නැත්නම් මේ කලින් කියාපු විස්තර පස්සේ විස්තර වලට වැඩිය පරස්පර විරෝධී නේද කියලා හිතනවා. නමුත් මේකෙන් අදහස් කරන්නේ ඒ චින්තාමේ ඥාන ධම්ම විචයට අවශ්‍ය ආහාර ලබා දීමයි මුද්වැටෙන ආකාරය ප්‍රත්‍යක්ෂ වෙන ආකාරය නම් තමන් ප්‍රතිපත්තියේ ඉන්න ඉන්න තැන් වල හැටියට රැඳේ. මේ උපසම්පදා ගරු විනය කර්මයකින් උපසම්පන්න වුණා වූ භික්ෂුන් වහන්සේ නමක් ගත්තොත් උන්වහන්සේලාට සතර සංවර සීලයක් ගැන කතා කරනවා. ප්‍රාතිමෝක්ඛ සංවර සීලය, ප්‍රත්‍ය සංවිසුද්ධ සීලය, මේ භෝජනේ මේ ආජීව පාරිශුද්ධ සීලය ආදි වශයෙන්. අන්නේ එහිදී මේ ආජීව පාරිශුද්ධිය කියලා කියලා කියන්නේ මේ මේ සම්මාජීව මිච්ඡාජීව වශයෙන් දක්වන ආජීවය තමයි. මෙවුවා ඒ සාමණේර කාලයටත් වඩා උපසම්පදා වෙනකොට බොහෝමත්ම ගුරුවරයාගෙන්ම ඉඳලාම ඒ ඒ කාරණාවලදී හැප්පිලාම තේරුම් ගත යුතු දේ. මම හොඳ මොකද හොඳටම හැම වෙලාවෙම ජීවිතේ පුංචි පුංචි වැඩවල සම්බන්ධ වෙලා තියෙන නිසා ආජීවය කියන එක බොහෝ කාලයක් ගිහලා තේරුම් ගන්න. මේ නිසා සමහර ගුරුවරුන්ට ශිෂ්‍යෝ හරියන්නේ නැහැ. ඒ මොකද හේතුව පටන් ගන්නකොටම අර ශිෂ්‍යයාගෙන් සියල්ල බලාපොරොත්තු වෙනවා. ආජීවයේ ඔක්කොම. මේ නිසා ශිෂ්‍යයන්ට ඉතාමත් දුෂ්කර වෙලා තියෙනවා. ඒ තමන් ජීවෙ ඉඳලා සාමනීර වුණා. දැන් සාමනීර වුණාට පස්සේ දැන් උපසම්පදා වුණා. මේ කාලය තුලදී <clears throat> අර ඇතුළත ಗುಣ ඔය කියන තාට වැඩිලා නැත්තම් කොහොමද මේකට හැඩ ගැහෙන්නේ? හැඩ ගැහෙන කාලෙ වගේ අඩුපාඩුකම් හිටිනවා. එහෙම නමුත් මේ අඩුපාඩුවක් අඩුපාඩුවක් ගානේ අනුන් දොස් කියනවා නම් Tamanට කුකුස් වෙනවා නම් භාවනාවට හරීම බාධාවක් වෙනවා. මේ නිසා භාවනා ලෝකේ හොඳ දැන් කියන භාවනාවල ගොඩක් තියෙන විශේෂත්වය තමයි දීයන්ට පැවිදියන්ට කාටත් පොදු ක්‍රමයට භාවනා කියලා දෙනවා නම් ඒක කාලෝචිතයි මේ ප්‍රායෝගිකයි. ආ මේ වෙලාවේදී දැන් කර්මස්ථානාචාර්යවරුන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඇයි මේ ගිහියත්තන්ට භාවනාව මෙච්චර ඉක්මනට හරියන්නේ? ඇයි මේ පැවිද්දන්ට හරි නොයන්නේ කියන එක. මේක විය යුත්තේ අනිත් පැත්තනේ. ඒ මොකද ඥාත පරිවර්තයක්, වස්තු පරිවර්තයක් අයින් කරලා අරණ්‍යගතව, ශූන්‍යාකාරගතව, රුක්ක මූලගතව මේ රූක්ෂතේ සිවුරු ධර්මී ඒකටම කැප වෙලා ගත කරන ස්වාමීන් වහන්සේලාට පළවෙනියෙන් සලකන්න එපායි. නැත්තම් පළවෙනියෙන් නිර්වාණ අවබෝධය වෙන්න එපායි. පළවෙනියෙන් සීලය සාර්ථක වෙන්න එපායි. සමාධිය හරියන්න එපායි කියන එක තමයි ලෝක දර්ශනය. ඒත් මේ ආජීව පාරිශුද්ධිය, ඉන්ද්‍රිය සංවරය, පත්‍ය අනිශ්චිත සීලය වගේ දේවල් දිහා බලනකොට මෙන්න අර කලින් කියපු තාලට මුලින් කියපුවා පස්සට වැරදිනවා පස්සේ කියපුවා මුලට වැරදිනවා වගේ පැවිද්දන්ට විශාල දුෂ්කරතාවයකටපත් වෙන්න වෙලා තියෙනවා. මේ නිසාම පැවිදි යෝගාවචර පිළිසෙට මේ කුකුස් කියන જાතිය වැඩි. කෙනෙක් එක්ක පටවන ගුරුවරයා පටවන ඕම කරලා පුළුවන් ද නිවන් දකින්න ඕමද කරන්නේ කියලා අර පුංචි ආජීව පිළිබඳ ප්‍රශ්නයක් ආවම පස්සේ සම්නිත සීලයක් පිළිබඳ ප්‍රශ්නයක් ආවම ඉන්දිය සංවරයක් ආවම අර මේ නවක ඔබ සම්පන්න නැත්තම් සමහත් නවක සාමනීර වෙන්නත් පුළුවන්. ඒ අතන මේව කරපුවාම ඒ අතන වෙන්නේ අර ඉද්දිච්ච තුවාලයක් වාගේ කොහෙන් ගියත් මොනම තාලකින්වත් හිතේ අර පිරිතුරුව පිරිසිදුකම සැක ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මේ දෙලින්ම බලපානවා සමත විදර්ශනා භාවනා දෙකටම. මොකද මේක හිතෙන්නේ සීලය දුර්වල වුණා. ආජීවය කැඩුනා. මේ නිසා භාවනාව හරියන්නේ මේක පිළිබඳව අපි බොහෝම සැලකිලිමත් වෙන්න ඇයි මේ විශේෂ සුදුසුකමක් ලබාගෙන විශේෂ විවේකයක් ලබාගෙන විශේෂ givisුමක් දීගෙන විශේෂ ශික්ෂාපද ප්‍රදේශයක් තමයි ඉල්ලාගෙන රකින්න අපට මේ විදිහට මේ ආජීව පාරිශුද්ධියෙන් ඉන්දිය සංවර සීලෙන් ප්‍රත්‍යසන්නිස්සිත සීලෙන් අද අපේ මාතෘකාව ආජීව පාරිශුද්ධිය. නමුත් මේ සමානව යන නිසා මේ තුනම මේ වෙලාවට අපි සඳහන් කරනවා. මේක හරහට ඉතින්නේ කොහොමද? බාධා දෙතින්නේ කොහොමද? මේක සම්බන්ධව ගුරුමෙ හිටපු මහසී ස්වාමීන් වහන්සේ ගා කරුණ දක්වලා කියනවා. මොකද්ද? උන්වහන්සේ මතක් කරනවා ඒ බුද්ධඝෝස ආචාර්යයන් වහන්සේටත් කලින් හිටපු ඒ චූලනාග කියන මහා ත්‍රිපිටක ධාර ස්වාමීන් වහන්සේ මේක සාකච්ඡා කරලා උන්වහන්සේ කියලා තියෙනවා භික්ෂුවක් විසින් රැකේතු ප්‍රාතිමෝක්ෂ සංවරයේ විතරමයි සීලය අනිත් තුන සිල් නෙවෙයි කියලා. ඒ ආජීව පාරිශුද්ධිය, ඉන්දිය සංවරය, ප්‍රත්‍ය සම්නිස්සිත සීලය කියන දේවල් සීලය කියලා දක්වපු කිසිම තැනක් සූත්‍ර පිටකේ හොයාගන්න බෑ කියලා. ඒ නිසා ප්‍රත්‍ය සම්නිස්සිත මේ අපි මේ කතා කරන ප්‍රත්‍ය සම්නිස්සිත නැත්නම් ආජීව පාරිශුද්ධිය කියන අවස්ථාව අපි බලන්න වෙනවා ඒ වගේ මේ විපස්සනා එහෙම බලන කෙනෙක් දිහා බලනකොට ධර්මයෙන් ධාර්මිකව ශ්‍රමෙන් ඒ කියන්නේ මධ්‍යස්තව මේ ප්‍රත්‍ය උපදීම් පිළිබඳව ප්‍රශ්නේ. ඒක කැඩුනට පිළියම් කරන්න පුළුවන්. ඒ නිසා ඒ අපි කියමුක් මේ කතා කරන්නේ නැත්නම් සාකච්ඡා කරන්නේ උඹ ළඟදී උඹ සම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් එන්ට ළඟදී උපසම්පදා වෙන්න බලාපොරොත්තු වෙන නමක් නමුත් ඒ ඇත්තට ඇහෙනකොට ප්‍රත්‍ය සංඥා ආජීව පාරිශුද්ධිය සම්බන්ධව මෙන්න මෙහෙම වෙන්නුනේ මිච්ඡා ජීවේ මේ මේ විදිහට කැඩෙනවා ඒ සිද්ධ වෙනවා ඒ නිසා භික්ෂුතුණ කෙනෙකු වුණාට පස්සේ ඒ මේ ආජීවයේ පිළිබඳ මේ මේ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා විශාල වෙනදාට වඩා බොහෝම සූක්ෂම කණු රාශියක් පිළිබඳව දැනුමුතුකම් වෙන්න වෙනවා දැනුවත් වෙන්න වෙනවා ආන්නේම දැනුවත් වෙනකොට ඒක මොකද්ද කියලා කියන්න බෑ මේ කෙලෙස් වල ස්වરૂපය වැඩි හිටියෝ හරිම අනුකම්පා විරහිතව වැඩ කරනවා වගේ පේන්න තියෙනවා අපි පස්සන පැත්තෙන් බලද්දී මේකෙන් අදහස් කරන්නේ නෑ මේ ආජීව පාරිශුද්ධ සීලය පුංචි කරලා නොසලකාරින්නේ කියලා මේ නිසා ඒ මහානාග චූලනාග ස්වාමීන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ප්‍රාතිමෝක්ෂ සීල කැඩුනොත් ඒක ඉතින් බරපතලයි ඒ පුද්ගලයාගේ අඩු ගානේ මරණයෙන් මත්තේ දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා ස්වර්ගයට යන්න පුළුවන් කියන කියන ගමන උනත් අඩතුරු වෙන නිසා සක්කාන්තරාව සිද්ධ වෙනවා. ඒ විතරක් මේ ජීවිතේ මාර්ග අවබෝධයත් අඩු වෙන නිසා මග්ගන්තරාව සිද්ධ වෙනවා. සක්කාන්තර මග්ගන්තර දෙකම සිද්ධ වෙනවා. ප්‍රාතිමෝක්ෂ සිද්ධ කැඩුණා. ප්‍රාතිමෝක්ෂේ කැඩෙන්නේ නැතුව ඉන්දිය සංවරය සත්‍ය සම්නිච්ඡ සීලී ආජීව පාරිශුද්ධිය කැඩුනට ඒක අරතරම බරපතලට ගන්න එපා ඒක පිළියම් කළ හැකියි. හරියට හිස කඳට සම්බන්ධ වෙච්ච මනුස්සයාගේ අතප්පයක් කරනකොට ප්‍රශ්නයක් නැහැ පණ තියෙනවා කොට ගන්න පුළුවන්. හිතයි හිතයි කයයි දෙක වෙන් කරා වගේ තමයි Taman ගත්ත ප්‍රාතිමෝක්ෂයේ කැඩුනොත් එහෙමනම් අතපය කොච්චර හොඳට හයියට තිබුණත් ඒ ජීවිතේ රකින්න බෑ. ඒ නිසා මේ ආජීව පාරිශුද්ධිය පිළිබඳව ඒකට ගැළපෙන තැනක කියලා සාකච්ඡා කළ යුතුයි. එහෙම නැතුව කෙනෙකුට චෝදනා කරනකොට හෝ Taman වශයෙන් කුකුස් පහර කරගන්නකොට හෝ ඉහළ වැඩි හිතියෙක් Tamanට වැරද්දක් පෙන්ලා දෙනකොට ඒක ඒ නියම තීබිය යුතුතන නියම බර දීල කටයුතු කරනවා මිසක් අනවශ්‍ය කුකුස් ඇති කරගන්නට ඇති කරගෙන භාවනා බාධා කරගන්නට කියන අවස්ථාව අඩු කරන්ටයි අර චූලනාග ස්වාමීන් වහන්සේ මතු කළා දීලා තියෙන ඒක මහා සීසයද ස්වාමීන් වහන්සේ විසින් ඔය ඒ පළවෙනි පරිච්ඡේදයේදීම විශේෂයෙන්ම ගිහි අත්තන්ගේ සීලය ගැන කතා කරනකොට පෙන්ලා දීලා තියෙනවා. මේ ප්‍රශ්නේ හි ගුයන්ට අදාළයි. ඒ අදාළ නැති බවටත් මහා සීසයද අදාළ නැති වෙන කාරණාවක් පෙන්නවා. අපි හිතමු අපි මත්තර මේ විස්තර කරන්න හදන විදිහට භික්ෂුන් වහන්සේ නමකගේ පහරාජිකා මට්ටමක හෝ සංඝාධිේත මට්ටමක හෝ නිසගි පච්චිත මට්ටමක හෝ පච්චිත්‍ය මට්ටමකට හෝ තුල්ලච්චේ මට්ටමකට දුක්ඛත මට්ටමකට හෝ ආජීවය කැඩෙනවා කිය. ආජීව පාරිශුද්ධිය කැඩුණා. කැඩුණාට පස්සේ වැරදි ආජීවයේ හොයාගත්ත වස්තුවක් තියෙනවා මේ පුද්ගලයා ගාව. මේ වස්තුව ඔය පාවිච්චි කරන කරන වාරයක් පාසා උට දෙකෙන් දිගට දෙකෙන් දිගට වැරද්ද සිද්ධ වෙනවා ආපත්‍ය සිද්ධ වෙනවා. වැරදි ක්‍රමයකට සිවුරක් ලබා ගත්තා. වැරදි ක්‍රමයකට සේනාසනයක් ලබා ගත්තා. වැරදි ක්‍රමයකට පින්ඳපාතයක් ලබා ගත්තා. වැරදි ක්‍රමයකට බෙහෙතක් ලබා ගත්තා. ඒක පාවිච්චි කරන කරන වාරේ ඔහුගේ ආජීව පාරිශුද්ධිකයි. ගිහියටත් අර වාගේම අධාර්මිකව අන්තවාදීව ඔය කියන තමන්ගේ ප්‍රත්‍ය හෙව්වොත් ඔයලා ලැබුණොත් ඒ ලබන වෙලාවේ ඔහුගෙත් බෞද්ධයෙක් වශයෙන් භාවනා කරන කෙනෙක් නම් ඔහුටත් ඒක බලපානවා ඔහුගේ ආජීව පාරිශුද්ධිය කරයි. නමුත් නැවත නැවත පාවිච්චි කරන වාරේ අර වගේ ආපත්‍ය වෙන්නේ නැති එකයි වෙනස. මේ නිසා භික්ෂුවකට ඒක බෝ වෙන ලෙඩක් බාටපත් වෙනවා. සාමාන්‍ය ගියට නිකන් ලෙඩක් විතරයි. අර මේ භික්ෂුවගේ ළඟ මේ අසුව තියාගෙන පාවිච්චි කරන වාර සිද්ධ වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේ නම මේක පිළිබඳව හොඳට දැනගෙන කරුණු තියෙන්න ඕනේ. හැබැයි මේ දැන ගැනීම සඳහා උපසම්පන්න භික්ෂුවකට කියලා දෙන ප්‍රාතිමෝක්ෂයේ මෙන්න මෙතෙන්දි කැඩේ. මෙතෙන්දි කැඩෙනවා කියලා ඒ කැඩෙන්න පුළුවන් ශික්ෂාපද ටික පිළිබඳව සැලකිලිමත් වෙන්න. යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් ලාභ සත්කාර හිතලම මට කීර්ති ප්‍රශංසා ලැබේවා කියලා හිතලම මම රහත් වුණා මම ආර්ය පුද්ගලෙක් ආදී වශයෙන් උත්තරී මනුස්ස ධර්ම ප්‍රකාශ කරලා ඒකෙන් මිනිසු රැවටිලා Tamanට ප්‍රත්‍ය දුන්නොත් ප්‍රත්‍ය බාරගත්තොත් ඒ පුද්ගලයා භික්ෂුවක් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ කාරණාව නිසාම භික්ෂුත්වයේ දිලිහෙනවා. භයානක අකුසල කර්මයක්. ඒ කියන්නේ භික්ෂු භාවයේ හිසසුන් මල කඳක් පාටපත් වෙනා දේ පාරාධිකා වෙනවා. ඒ නිසා බණ භාවනා කරන කෙනා ලාභ සත්කාර පිණිස හෝ වේවා එහෙම නැත්නම් වෙන කතාවක් නිසා හෝ වේවා තමන්ගේ ලැබුවා වූ ඥාන ලැබුවා වූ ධ්‍යාන ලැබුවා වූ මාර්ගඵල කතා කරන්න ගිහිල්ලා මෙන්න මේ විදිහට අනවශ්‍ය කුකුසක් ඇති කරගන්න ඉඩ තියෙනවා මොකද ලෝකයා මේක ඒක සංවේදී. මේක ඇහිච්ච ගමන් ඒ කතාවලට බොහෝම වේගයක් එනවා තතු වෙනවා. ඊට පස්සේ විතරම ওই ප්‍රශ්නේ ආපුවාම අර පුද්ගලයාට පස්සේ මේක පිළිබඳ ප්‍රශ්න මතුවෙන්න පටන් අර ගන්නවා. මොකද සමහර වෙලාවට තමා විසින්ම තමා ගැන හිතාන හිටපු දේවල් පිළිබඳව නැවත නැවත පස්සේ ඒක එහෙම දෝ මෙහෙම දෝ කියලා සැක පහළ වෙනවා. ඒ වෙනකොට ඕවතින් ප්‍රකාශනයක් වෙලා තිබුණොත් ඒ ප්‍රකාශනය නිසා පිරිස ඒ තාලෙට මේක තේරුම් අරගෙන Tamanට ලාභයෙන් සත්කාරයෙන් කීර්තියෙන් ප්‍රශංසාවෙන් උපකාර කළොත් මෙන්න ආජීවයේ කැඩිච්ච තැනටපත් වෙනවා. ඒ නිසා හොඳම වැඩේ තමයි Tamanගේ ಗುಣ ප්‍රකාශ කරන්න යන්නේ. ಗುಣ වහගෙන ඉදිරියට ගියේ නැත්නම් කවදාකවත් මේ ඊගා වැඩ පිළිවෙල තියා මේ ලැබිච්ච ටික රැක ගන්නවත් ලැබෙන්නේ. ඒක නිසා ඒ වගේ සමාධි, සමාපatti, මාර්ග, ඵල ඒ වගේ දේවල් <clears throat> හෙලිකිරීම නොකට යුතුයි. ඒක ਸਰවඥාන්සේ පෙන්නලා තියෙන්නේ බොහොම හිත්වාදී නේ උපමාවකින් තමයි ගැලපෙන්නේ නැහැ වගේ ස්ථිරියාවක් Tamange ලිංගෙ පෙන්වන්න වගේ කියලා කියනවා. පෙන්වුවාට පස්සේ ඒත්‍යාගේ අය හිතියෝතප්ප දෙකක් හිතෙන්නේ නැහැ. පෙන්වන දැන් තියෙනවා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. තන තන ගිහිල්ලා පෙන්වන්න යන්න එපා. ඊට පස්සේ ආයෙ ඉස්ත්‍රියට ආයෙ ඉස්ත්‍රි ලාලි ලාලිත්වයක් ලීලාවක් හිතරු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි බණ භාවනා කරන කෙනා තමන්ගේ උත්තරී මනස ධර්ම පිළිබඳව සමාධි සමාපatti මාර්ගඵල ඥාන විමුක්ති ආදී කතා තැන් තැන් වල කරන්න පටන් ගත්තොත් මතක තියාගන්න ඕනේ අහගෙන ඉන්න නැත්තන්ට උක බොහෝම මිහිරියාවක් තියෙනවා ඒක නිසා අන්තිමට Tamanට කුකුසක් ආපු වෙලාවේදී වචන ගිලීලා නම් අනිත් පැත්තට කැපෙනවා අනිත් පැත්තට ආපත්‍යක් සිද්ධ වෙනවා අනිත් පැත්තට කුකුසක් පහල වෙනවා මගේ ආජීවය කැඩුනද ඒ වගේම තමයි නිසංගේ පච්චිතියක් සිද්ධ වෙන්නේ නොකපතාලෙට සිවුරු පිළිකර හොයන්න ගත්තොත් ඒක ආපත්‍ය දේශනා කරන්න වෙනවා. ඒ වස්තු ආපව් දීලා. එහෙම නොවුනොත් ඒ පුද්ගලයාට මේ ආජීවයේ ඒ වස්තු පරිහරණය කර දිගටම සිද්ධ වෙනවා. ඒ වාගේම ලෙඩක් නැතුව ප්‍රනීත ආහාර භෝජන කියලා වළඳව ගත්තොත්, ගෙන්නලා වළඳන්න පටන් ගත්තොත් ඔන්න ආජීව පාරිශුද්ධිය සිද්ධ වෙනවා. මේ විදිහට ස්ථාන හයක් පෙන්ලා දීලා තියෙනවා විස්තර බලා ගන්න පුළුවන් විසුද්ධි මාර්ගයේ පොතේ සිංහල පොතේ හොඳ විස්තරයක් පෙන්නවා සෑම තැනකදීම ඒවට ලකුණු තියලා තියෙනවා සර්වඥාන්සේ මෙන්න මෙතනදී සීමා පන්නන්න එපා ඒ පෑන්නුවොත් තමයි ඉදිරියට කරන යන වැඩේ හෝ මේ වෙනකොට තමයි ලබාගත් ආ වූ தত্ত্বයේ හෝ ඉදිරියට ඉස්සත් වෙනවා වෙනුවට සකකුස් පහළ වෙලා සමාජ ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා මේක අනුපසම්පන්නයෙකුට හෝ එහෙම නැත්නම් ගිහි කෙනෙකුට බලපාන්නේ මොකද ඒ ගිහි කෙනෙක් එහෙම ප්‍රකාශ කරාට පස්සේ රට කැළඹෙන්නේ නැතුව කියන එක නෙවෙයි කිය අදහස රට කැළඹෙනවා කැළඹුණාට ඒ පුද්ගලයා තාම ප්‍රාතිමෝක්ෂයට givisගෙන නැහැ මම ප්‍රාතිමෝක්ෂය රකින්නවට ප්‍රාතිමෝක්ෂය ලබා දෙන්න කියලා සංඝයාගෙන් ඉල්ලගන්න නැති නිසා තාපත්‍ය අසිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා කියන නිසා මේ පුද්ගලයාට ලාභ සත්කාර වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒ ලාභ සත්කාර ලැබෙන්න ලැබව පාවිච්චි කරුවයි කියලා අර වගේ නමංගේ හිතට කුකුස් නොයෙන්න ඕන තරම් අවස්ථාවක් දෙනවා. නමුත් භික්ෂුවක් වෙච්චාම කුකුස් එන්න අවස්ථාවක් වැඩි. ඒක නිසා මේ ආජීව පාරිශුද්ධය පිළිබඳව ඒ බොහොම සියුම්ව දැනගන්න ඕනේ. හැබැයි ඒ වාගෙම තමයි මේ අනන්‍ය වාසී වෙනකොට භික්ෂුන් වහන්සේලාත් එක්ක ආශ්‍රය කරනකොට සාමණේර වෙනකොට මේවා දැක දැනගන්න තියෙන අවස්ථා වැඩි නිසා අපි කියනවා එවැනි ආයත සංඝයාට උපස්ථානෙ තේරෙන. සංඝයාට කළ යුතු වත් පිළිවෙත් එයත්න තේරෙනවා. එහෙම නැති වෙනකොට සාමාන්‍ය සංඝයා ආශ්‍රය කරලා නැති බණ භාවනා කරලා නැති අරණ ස්ථාන නැති අතෝ සංඝයා දකින්නකොට කෝල කරනවා කොහොමද කරන්න තියෙන්නේ කොහොමද පිළිපදින්න ඕනේ කියලා. ඒ නිසා එහෙම ඇත්තෝ අර සංඝයා ආශ්‍රය කරපු ඇත්තන්ගෙන් උපදෙස් ඉල්ලා ගන්නවා. ගුරු දන්නේ තරහ සලකා ගන්නවා දාන පින්කමදී පිරිත් පින්කමකදී බණ පොලේ. නමුත් සංඝයාත් එක්ක ආශ්‍රය කරනකොට මෙන්න මේක තමයි දැනගත යුතු දැනගැනීමෙන් Tamanට භාවනාවට උදව්පකාර වෙන කාරණා. එයා ජීව පාරිශුද්ධිය කියලා එකක් තියෙනවා. ජීවි පැවැත්ම සඳහා ප්‍රත්‍යේකතු කිරීමේදී ඒ ධාර්මිකම වෙන්න ඕන. සමේන අන්තවාදී වෙලා බෑ. මෙන්න මේ විදිහට ධාර්මික නොවන අගතිගාමී නොවන වෙන විදිහට කියනවා නම් වැරද්දකට අසු වන බවට ලකුණු වැරද්දක් කියලා දඬුවම් කරන්න බැරි නමුත් අතරමැදි අවස්ථාවල් ටිකක් තියෙනවා හරිම රසවත් ටිකක් මේ හාමුදුරුවන්ගේ තියෙන මේ සංඝ ගැට ඊට කියන්න දින එහෙමයි අන්නේ ටික සවිසුද්ධි මාර්ගයේ විස්තර කරලා තිනවා බොහෝම ලස්සනයි බලනකොට මේක සංඝ ගැට නෙවෙයි දැන් ගිහි ගැට බවටත් පත් වෙනවා යම් කිසි දෙයක් ලබා ගන්නත් ඕනේ නමුත් ඒක මේ විදිහට කිව්වොත් ඔන්න පරාජිකාවට අහු වෙනවා. මේව කිව්වොත් සංඝාසීලයට අහු වෙනවා. මේව කිව්වොත් පචිච්චයට අහු වෙනවා. මේව කිව්වොත් තුල්ලච්චයට අහු වෙනවා. මේව කිව්වොත් දුක්කටයකට අහු. එහෙමත් නොවි මෙහෙමත් නොවි කොහොම හරි අර පුද්ගලයාට හේතු ගන්නඳ ක්‍රමවේද අවුරුදු 2500 අතරතුර හයක් හොයාගන්න. කුවනා ලපනා නේමිති කතා නේජිකින්චනතා නේ නේ ලාභේන ලාභේන ලාභේන ලාභං නිජිකින් සමතා කියලා ක්‍රම ටිකක් හොයාගෙන තියෙනවා. ආනේ ක්‍රම අද ජනමාධ්‍යයේ පාවිච්චි වෙන හැටි බලනකොට අනිත් පැත්තට ලෝකේ එදා කුණු වෙලා තිබුණා කියන්නත් බෑ අද කුණු වෙලා කියන්නත් බෑ එදායි අදයි දෙකම එකයි. මේ නිසා භාෂාව ව්‍යාකරණය ඉදිරිපත් කිරීම දක්ෂ වෙන්නේ නම් ඔන්න ඔය ආවිදීවේ කඩා ගන්නයි එහෙම නැත්නම් මෙන්න මේ විදිහට අනුරවටන්ටයි. නියම ක්‍රමයේට ඔච්චර ආලප්පන ලාලප්පන ඕනේ. පොඩි දරුවා තමන්ගේ අවශ්‍යතාවය අම්මට පෙන්වන්නේ ওই ව්‍යාකරණානුකූලව නේ. අම්මා තියන පොඩි එකා කරේ පුදුමාකාර පුත්‍ර ස්නේහයක්. ඒ නිසා පොඩි එක හැරෙනකොට මව් නුවණින් දැනගන්නවයි කියලා කියනවා. ඒක සඳහා ඔය පොඩි දරුවෝ කවදාකවත් අර කුහනා ලපනා නිප්පේසිකතා නේමිත්‍තිකතා නිතිකින්සනතා කියන මොකක්වත් නැති නිසා පොඩි දරුවා හරීම පිවිතුරුයි. පොඩි දරුවා හරීම ඍජුයි. නමුත් මේ අපි මේ භාෂා කියලා, විෂය කියලා, දැනුම කියලා ඉගෙනගෙන තාක් ඉගෙනගෙන තියෙන මට හිතෙනවා මෙන්න මේ චාටුව තමයි. මේ නිසා කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා හොයන්න බෑ. ඒ මොකද අපි දන්නවා කෙලින් කිව්වොත් වැරද්දට අහු වෙනවා. කෙලින් හරි වැරද්දෙන් හරි අවශ්‍යතාවයක් තියෙනවා. ආනේ නිසා මේ ඇට නැති දිව එහාට මෙහාට හරවලා මේ කරන වැඩ ටික දිහා බලනකොට ලෝකේ පුරාම තිරිසනුත් නැති මිනිස්යන්ට පමණක් තියෙන මේ වැඩ ටික ලෝකේ හිනස්සන්ට ලොකු හාස්‍ය රසයක් ඇති කුහකතා කුහනා කියලා කියන්නේ කුහකකම් ඒ කුහකම් කියලා කියන්නේ ක්‍රියාකාරකම් පෙන්නනවා මම රහත් වෙලා වගේ හැබැයි කියන්නේ මොකද කිව්වොත් අහුවේ මේ කුහක ක්‍රියාදියා බලායනකොට ඉතින් ගෙවල් දොරවල කාර්ය බවල දරුවෝ අමුදඬුවෝ ඉන්නේ ගෙවල් දොරවල රකින්න මිනිස්සෙයින්ට වැඩි වේලාවක් මේ පුද්ගලයා බලානින්න බැරි නිසා බලන්න වෙලක් නැහැනේ ඒක නිසා බොහෝම ඉක්මනට පෙළඹෙනවා එහෙම නේනම් එහෙම ඇත්තොත් ඉතින් එහෙම වෙන්නේ නැත්නම් කොහොමද අපි ඉතින් මේ මේ කරදර තිබුණාට කමන්නේ නැහැ පුළු පුළුවන් වෙලාවට සලකන්න ඕනේ කියලා ඒ ගිහියන්ගේ අර කුවක ගති නිසා නැමෙන ගතියක් ඇති ඒ නිසා ඒ කුවක ගති පාන සංඝයාට ලාභ සත්කාරෝලි ප්‍රයෝජන ලැබේ. නමුත් ඒ කියන තරම් කියාපාන තරම් ಗುಣ ඇතුව නෙවෙයි. නමුත් ඒ පුද්ගලයා දන්න මේ විදිහට හැසිරුවොත් නැති සද්ධාාවක් මතුවෙන්න පුළුවන්. ඇති ශ්‍රද්ධාවක් තියුණු වෙන්න පුළුවන් කියලා මේ විදිහ කරන ක්‍රියා වගේක් තියෙනවා. ඉතින් මේක අපි වැඩි විස්තර ඕනේ ඔය චිත්‍රපටි නඩු ඕක හොඳටම දන්න කට්ටිය. ඒගොල්ලෝ දන්නා මේ ජවනිකාට මම මෙහෙම හැදෙන්න ඕනේ කියලා. එතකොට බලහින්න කට්ටිය මෙහෙම රැවටෙනවයි කියලා චිත්‍රපටි නඩුව රැවටිලා ඉන්නේ. ඒගොල්ලෝ හිතනවා මේ ඔක්කොමලා මේක බලලා මේ විදිහට අදහසක් ගනී කියලා. නමුත් හිතන්නේ මේ ලෝකේ බුදු මේ ඇත නැති දිව එහාට මෙහාට අරවලා මේ කරන වැඩ ටික දිහා බලනකොට ලෝකේ පුරාම තිරිසනුත් නැති මිනිස්යන්ට පමණක් තියෙන මේ වැඩ ටික ලෝකේ හිනස්සන්ට ලොකු හාස්‍ය රසයක් ඇති කරනවා. කුවකතා කුහනා කියලා කියන්නේ කුවකකම්. ඒ කුවකම් කියලා කියන්නේ ක්‍රියාකාරකම් පෙන්නනවා මම රහත් වෙලා වගේ. හැබැයි කියන්නේ මොකද කිව්වොත් අවුලයි. මේ කුමක ක්‍රියාදියා බලායනකොට ඉතින් ගෙවල් දොරවල කාර්ය බවල දරුවෝ අමුදඟුවෝ ඉන්නේ ගෙවල් දොරවල රකින්න මිනිස්සෙන්ට වැඩි වේලාවක් මේ පුද්ගලයා බලානින්න බැරි නිසා බලන්න වෙලක් නැහැනේ ඒක නිසා බොහෝම ඉක්මනට පෙළඹෙනවා එහෙම නේනම් එහෙම ඇත්තොත් ඉතින් එහෙම වෙන්නේ නැත්නම් කොහොමද අපි ඉතින් මේ මේ කරදර තිබුණාට කමන්නේ පුළු පුළුවන් වෙලාවට සලකන්න ඕනේ කියලා ඒ ගිහියන්ගේ අර කුහක ගති නිසා නැමෙන ගතියක් ඇති වෙනවා ඒ නිසා ඒ කුහක ගතිපාන සංඝයාට ලාභ සත්කාර වලින් ප්‍රයෝජන ලැබේ. නමුත් ඒ කියන තරම් කියාපාන තරම් ಗುಣ ඇතුව නෙවෙයි. නමුත් ඒ පුද්ගලයා දන්න මේ විදිහට හැසිරුණොත් නැති සද්ධාාවක් මතුවෙන්න පුළුවන්. ඇති සද්ධාාවක් තියුණු වෙන්න පුළුවන් කියලා මේ විදිහ කරන ක්‍රියා වගේක් තියෙනවා. ඉතින් මේක අපි වැඩි විස්තර ඕනේ නැහැ. ওই චිත්‍රපටි නඩු ඕක හොඳටම දන්න කට්ටිය. ඒගොල්ලෝ දන්නවා මේ ජවනිකාවට මම මෙහෙම හැදෙන්න ඕනේ කියලා. එතකොට බලහින්න කට්ටිය මෙහෙම රැවටෙනවයි කියලා චිත්‍රපට නරුව රැවටිලා ඉන්නේ. ඒගොල්ලෝ හිතනවා මේ ඔක්කොමලා මේක බලලා මේ විදිහට අදහසක් ගනී කියලා. නමුත් හිතන්නේ මේ ලෝකේ බුදුරු ඉන්නවා, මේ ලෝකේ ඉන්නවා මේ මේ රහතන් වහන්සේලා මේ ලෝකේ ඉන්න චිත්‍රපටි බලන්නේ නැති අය කියලා චිත්‍රපටි නඩුව දන්නේ. මොකද ඒගොල්ලෝ දන්නේ ලෝකේ ඔක්කොම චිත්‍රපටි බලන කට්ටිය. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා රංගපෑමෙන් ස්ථිරසාර වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා. නමුත් එයාත් දන්නව කරන්නේ රංගපෑමක් කියලා. එහෙමනම් මෙතන ආජීවය පිළිබඳව කැලලක් ඇති වෙනවයි කියලා කියන්න පුළුවන් ආපත්‍යක් නෙවෙයි. ඒ නිසා කුවකකම් කියලා කියන්නේ මේ විදිහට කරන හැසිරීම. ඉතින් මේක ආය සම්බන්ධ කරන්න වෙනවා භාවනාවට. ඒ මොකද අපි දන්නවා සක්මන් භාවනාව අරගම්. සක්මන් භාවනා කරගෙන යනකොට අපේ හිත ඔසවන පය ගානේ, වම ගානේ, දකුණ ගානේ ඒ පවතිනට නම් අපිට සම් යම් කිසි වේගයක අඩු කිරීමක් සිද්ධ කරන්න වෙනවා. එතකොට අපිට සක්මන් භාවනාව වෙනද සාමාන්‍ය ගමනක් යන වෙලාවට වැඩිය අඩු වේගයකට එන්න ඉඩ තියෙනවා. ඒක නිසා එතන ලොකු සංවර ගතියක් පේනවා. එතන ලොකු හික්මිච්ච ගතියක්, නෙවිච්ච ගතියක් පේනවා. එතකොටත් කියන්න පුළුවන් එහෙමනම් මේ සක්මන් කරනවා කවුරු හරි දැක්කොත් මම මේ රහතන් වහන්සේ වගේ කෙනෙක් විදිහට හැසිරෙන්න හදනවා ආයද එතකොට මට මේකෙන් කුකුස් වෙන්න මේ වැරදි වෙන්න පුළුවන් තාපත් වෙන්න පුළුවන්ද කියලා කුකුස් කරන ගතියකුත් අර කලින් කියාපු තර්කෙ දිගේම එන්න පුළුවන් නමුත් අර කලින් කියපු නිදර්ශනයත් මේකේ නිදර්ශනයත් අතර වෙනස මේ දෙවණියට කරන කෙනා පැත්තකට වෙලා තමයි සක්මන් කරන්නේ කාටවත් කියාපාන්නවත් නෙවෙයි හැංගිලා ශූන්‍යාකාර ගත වෙලා නිවන් දකින්න අදහසටයි. ලාභ සත්කාර සම්මාන සීලෝක බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ලෝකයා ලව්ව වචන කියවන්න නෙවෙයි. රක්තු විනාසන්න නෙවෙයි. නමුතර කලින් කියාපු කට්ටිය ඔය රංගපෑම් කරන්නේ සෙනග ඉන්නකොට පමණයි. ප්‍රകൃතියට යනකොට ඒ අත්ංගේ ඒ කලබල ගති මතුවෙනවා. මේ නිසා එතන ചാටුවකුත් මෙතන අහිංසකකමකුත් තියෙනවා. ඒක නිසා මෙතෙන්දී අපි කියන්න තියෙන අපි මේ හිමීට ගමන් කරන්නේ අපි මේ හැසිරෙන්නේ යම් ආකාරයකට රහතන් වහන්සේලා හැසුරුනේ අන්නේ විදිහට කියලා රහත් වෙන්නයි අපි මේ කටයුතු කරන්නේ. රහත් බව කියාපාන්න නෙමෙයි කියලා රට්ටුනාව වන්න නෙවෙයි. ලාභ සත්කාර සඳහා නෙවෙයි. ඒ නිසා අපිට පේනවා සරුවචනාන්තේ හේතු සහිතවයි පෙන්ලා දීලා තියෙන්නේ නිබ්බාන ගාමන ප්‍රතිපදා එකක් ලාභ සත්කාර සඳහා කටයුතු කිරීම එකක් දෙක පරස්පර විරෝධී. අඤ්ඤා ලාභෝපසක්කාරෝ අඤ්ඤා නිබ්බාන ගාමිනී පරිපදා ඉතින් මේකට තමන්ගේම දෘෂ්ටියනේ බලපාන. මේකට තමන්ගේ සංකල්පනේ බලපාන. ඒක නිසායි මේ සම්මා ජීවේ මිච්ඡා ජීවේ පෙන්වන්න ඉස්සර වෙලා සරුවචනanse පෙන්ලා දීලා තියෙන්නේ මේකට හේතු වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප. මෙතෙන් දෙනකොට එකක් පැහැදිලි. මොකද්ද? මේ මම කරන දේ කාටවත් කරන්න කියන විදියක් නැහැ. තමන්ට ඒ චිත්තක්ෂණය විතරයි මේ බණ මේ ක්‍රියාවලිය කරලා මට යන්නේ නිවනට මම යන්නේ ලාභ සත්කාර පැත්තටද කියලා විනිශ්චය කරන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්ට එනකොට ධර්මයේ සාන්දෘෂ්ටිකයි. පොදුවේ කියලා දෙන්න බෑ. අපි සේරම මේ විදිහට ඉමු. මේ විදිහට ගිය යුතුයි. නොවුනොත් මෙහෙම කරනවා. එතකොට කවදාකවත් අර කියන දෘෂ්ටිය හෝ සංකල්ප සෞඛ්‍ය සම්පන්න වෙඩෙන්නේ නැහැ. හැබැයි එක එකනට හිතා ගන්න පුළුවන් අපි සියලු දෙනාම මේ දෘෂ්ටියත් සංකල්පයත් හරියට තියාගෙන කටයුතු කරුවොත් ඒ අපාතර සමගියට අපාතර මිත්‍රත්වයට මෙහිට වැඩිය දෙයක් ලෝකයක් නැහැ. මේ දේ තමයි සරුවචනාංශේ සංඝයාගෙන් අත්‍යන්තව බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් භාවනා කරනවාගෙන් බලාපොරොත්තු වෙන. අපි එක එකනේ තම තමන්ගේ උපරිමේ ඒ නිවන සඳහා සාක්‍ය මුනියන් වහන්සේ ගත කරපු හැටියට සාධන් වහන්සලා ගත කරපු එක හැසිරෙනවා. උන් කවදාකවත් ඒක මේ අනුන්ට කුවණාව පිණිස අනුංග රැවටීම පිණිස කරන දෙයක් නෙවෙයි අපිට දේ වෙන්ටයි මේක අද කාලේ දැන් අවුරුදු ගානක ඉඳලා සාමාන්‍ය ජන විඥාණයටපත් වෙලා තියෙනවා මේ කියන පටන් ගන්න තියෙන ජනමාධ්‍ය හැකි සංඥාව ඇති කරගන්නට රජෙක් වෙන්න ඕන නම් රජෙක් වගේ හැසිරෙන්න. රහත් වෙන්න ඕන නම් රහතන් වහන්සේ නමක් විදිහට හැසිරෙන්න කියන්නේ. කවදාකවත් මට rahat වෙන්න බෑ. කියන හැඟීම ඇති පුද්ගලයාට මොන තාල ප්‍රතිපත්තියක්වත් rahat වෙන්න බෑ. මොකද ඔහුගේ දෘෂ්ටි වැරදි, සංකල්ප වැරදි. ඒ නිසා දෘෂ්ටියයි සංකල්පයි තියෙන්න ඕනේ මට මේ ජීවිතේ rahat වෙන්න පුළුවන්. ඒ නිසා rahatන් වහන්සේලා කොහොමද හැසිරුනේ? ඒකට අපි හැසිරෙනවා. බයන බුදු පියාණන් වහන්සේ මේ අවුරුදු 2548කට අවුරුදු 45කට ඉස්සරහ. මේ බොහොමඩ මුලේ ඉඳගෙන යම් පරියක්කේ ඉඳගෙන බුදු වුණාද අපි ඒ නිසා බෝධීන් වහන්සේලා ළඟට යන්නත් ප්‍රියයි. බුදුහාඳුරෝ ඉඳගෙන හිටපු කාලේ ඉඳගන්නත් ප්‍රියයි. ඒ දිහාව බලාගෙන ඉඳත් ඒ අනේ එහෙම කෙරුවොත් අපිටත් බුදු වෙන්න පුළුවන් වෙයි කියන එක. ඒක අහිංසක පියවරක් බුදුහාඳුරෝ අනුගමනය කිරීමක්. නැත්නම් බුදු වුණා කියලා කියන කතියක් නෙවෙයි. ඒක නිසා අපි තේරුම් අර ගන්න ඕනේ එතන තියෙන අපේ හැකි සංඥාව අපිට manussත්කම ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාය ලැබිලා තියෙනවා කල්යාණ මිත්‍රත්වයේ තියෙන සාධර්මයේ තියෙනවා පැවිද්ද තියෙනවා ඒ නිසා අපි මොකද නොකර ඉන්නේ අපි ඒ දෙක කරලා ඒක කුහනාවක් හෝ පවාපෑමක් නෙවෙයි ඒක නිතරම තමන්ගේ සංකල්ප වලට කටට්ටු කරලා බලනකොට මම මේ වැඩේ කරන්නේ රට්ටුන්ට කියා පාන්නද එහෙම නැත්නම් ඇත්තටම බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ගියේ පාර අනුගමනය කිරීමද? එහෙම අනුගමනය කිරීමක් නම් ඒක ආජීවයට වැටෙන්නේ නැහැ. අහිංසක උත්සාහයක්. පොඩි ළමයි අම්මලා තාත්තලාගේ රාගය ඇඳගෙන තාත්තලාගේ දපත්තු දාගෙන සෙල්ලම් ගෙවල් කරනවා. මොකද දන්නේ ලොකු වෙච්චාම ඔය සෙල්ලම තමයි කරන්න වෙන්නේ කියලා. ඉතින් ඒක අපි කියන්නේ උරතලයක්. ඒක රංගපෑමක්වත් නාඩගමක්වත් නෙවෙයි. පැවිදි වුණාට පස්සේ අපි නිතර මේ වගේ හැසිරීම තියා ආජීවී පැත්තෙන් බලනවා නම් අපිට තේරෙන්න ඕන අපි මේ කරු කටයුතු උතුමන් වහන්සේලා හැසිරිච්ච තාට හැසිරෙන්නේ මොකටද? එතින්ද යන්ට එහෙම නැත්නම් උන්වහන්සේලාට වගේ රට්ටු රට්ටලා උන්වහන්සේ කියලා හිතාගෙන අපිත් උන්වහන්සේලා සමාන කරගෙන වෙලා ලාභ සත්කාර පැත්තට නෙවෙයි. මෙන්න මේක ඉතාමත්ම සියුම් දෙයක්. ඇත්තටම තව කෙනෙකුට ඇහිලි ඇනලා පෙන්වන්න බැරි තරම් ඉතාමත්ම සියුම් දෙයක්. හැබැයි භයානකයි සැලකිලිමත් වේ යුතුයි. යෝගාවචරය සැලකිලිමත් වේ යුතුයි. හීනකින් හෝ තමයි මේ කටයුතු නිසා ඒ මවාපෑමක් කරනවා නම් අනිවාර්යයෙන් මේක ආපත්‍යකට හේතු වෙන්න පුළුවන් කුකුස් හේතු වෙන්න පුළුවන් මේ ධ්‍යානයකට කිට්ටු කරන්න පුළුවන් නමුත් ධ්‍යානට සමනව ඇති හිත පවතින මේ පටලවාගෙන ඉන්න නිසා කොතනකින් හරි ප්‍රාතිමෝක්ෂයේ තනකින් එතකොට වීතික්‍රමණය හිතේ මේ නිසා මේකට ආජීව පාරිශුද්ධිය කියලා කියනවා ඒක නිසා මේ වගේ උසස් සීලයක් රකින්න කෙනා නිතරම ගුරුවරුන්ගෙන් අනුන්ගේ අදහස් බලාපොරොත්තු වෙන්න ඕනේ. මගේ හැසිරීමේ මේ වගේ දේවල් තියනවාද? මොකද හේතුව මෙවැනි හැසිරීමක් ඇති කෙනාට කියලා දුන්නාට කවදාකවත් ආණ්ඩලා ඇත්තෙත් නැහැ. ඇහුවට නොරිදී හිටින්නෙත් නැහැ රිදෙනවා. ඒක නිසා ඊ타ත්ම කල්යාණ මිත්‍රෙක් වුණත් හොඳම දක්ෂ ගුරුවරයෙක් වුණත් මේ ආජීව පාරිශුද්ධිය පිළිබඳව මේ වගේ පටලවා ගත්ත කෙනෙක් හදන්න යන්නේ. හැදුවට හරියන්නේ නැහැ. මොකද එයාට රිදෙනවා. කියනකොටම හිතන්නේ මේ හරියට දන්නේ නැතුව මං වගේ නෑ එහෙම ඉඳගෙන මට හදමාව හදන්න එනවා කියන කතාව තියෙනවා. නමුත් එහෙව් ලෝකිකනේ අපි මේ වස් සමාදන් වෙලා වස් ඉවරුනාට පස්සේ පවාරණයක් කරන්නේ. දිත්තේනවා සුත්තේනවා පටිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි කිය. ඒ කියන අපි ඒ කියන උපදෙස් ලැබෙන තාට කටයුතු කරගන්න. ඒකයි මේ පුංචි රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරුගේ උපදේශයේ වැලිදෝතක් උඩ දාලා. මට මෙච්චරක් අද දවසේ උපදෙස් ලැබේවා කියලා පුංචි හිතක් ඇති කරන වසල දරුවෙක් වගේ හැසිරෙයි. අංකඩිච්ච ගොනෙක් වගේ හැසිරෙන්නේ. නැත්නම් අන්තට්ටු බැඳගෙන පුම්බගෙන ගියොත් කවදාකවත් කවුරක්වත් මේකට උපදෙස් දෙන්නේ නැහැ. ඒ නිසා මේ ආජීව පාරිශුද්ධි ප්‍රශ්නය සමාන කරනවා සමාන කරන්න පුළුවන් නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා ලෝකේ තිබ්බ මේ කුල වාදයත් එක්ක වගේ. යම් කිසි කෙනෙක් ආජීව පාරිශුද්ධිය සම්පූර්ණයි කියලා හිතනවා නම් ඒ පුද්ගල අනිත් සියල්ලම පහත් කොට සැලකීමේ කුහක ප්‍රතිපදාකට වැඩෙන්න පුළුවන් ආර්ය භාවයටපත් වෙනවා. ඒක නිසා මෙතනදී බුදුහාමුදුරුව අහනවා අපි බතක් කර මාතුකා කරගත්තේ ඒකයි කතමෝච බික්කවේ සම්මා ආජීවෝ ඉද බික්කවේ අරිය ශාවකෝ මිච්ඡා ජීවං පහය සම්මා ජීවෙන ජීවකම් කප්පේ ඒක නිසා මේ සම්මා ආජීවය කියන එකට සුදුසුකම් ලබන්න නම් එහෙම නැත්නම් නිර්වශේෂව නිවැරදි පැත්තට යන්න නම් ආජීව මේ මේ ආර්ය ශාවකෙක් වෙන්න ඒ නිසා බලනකොට අර වෙනත් ආගම් වල තියෙන වගේ මේ ආර්ය தත්වයකට තාම පත් වෙලා නැති කෙනෙකුට නම් හිතන එනම් කවදාකවත් කරන්න බැරි කියලා. ආ මේ ආර්ය ශාවක බවට පත් වුණාට පස්සේ නම් මේ ගුණේ පිළිටන්නේ ඊට කලින් අපි කොහොම හිතා ගන්නද කියලා. ඒ නිසා සමහර ගුරුවරු පෙළඹිලා තියෙනවා මේ සීල ප්‍රතිපදාවේ ඉඳලා ඉහළට යන ඕනම කෙනෙකුට දෙවෙනි පන්ති ආර්ය ශ්‍රාවකෙක් කියලා කියන්න පුළුවන්. මොකද ਉਹ මාර්ගයට පිළිපන්. එනිසා ජීවිතේ මේ ජීවිතයේ දුක දැකලා මේ ජීවිතේ සංසාර දුකෙන් වෙන් වීම පිණිස කටයුතු කරන කෙනාට ආර්ය ශ්‍රාවක කියලා කියන්න පුළුවන් එක පැත්තකින්. නමුත් පරිණාමප්‍රත්‍යේ නම් ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ අදුම ගාහන ප්‍රථම මාර්ග ඥානෙ කෙලවර කරපො. නමුත් මාර්ගයට පිළිපන් කියන අදහසෙමුත් මග්ගප්පත්ත ආර්ය ශාවකයට ගත්තොත් අපිට සිද්ධ වෙනවා යම් ආර්යතාවයටපත් වෙලා ආර්ය මාර්ග ඥාන සාක්ෂාත් කරන්නේ එතෙන්ද ගිය ආර්ය ශාවකේ කොහොමද පිළිපදින්නේ ඒ තාලෙට මම පිළිපදින්න වෙනවා පිළිපැද්දේ නැත්තම් මට අනිකුත් ගුණ ධර්ම සම්පූර්ණ කිරීමක් හෝ සමාධි ප්‍රඥා වැඩිමක් වෙන්නේ නැහැ ඒක නිසා බලාපොරොත්තු සුන් කිරීමක් නෙමෙයි මෙතන කරන්න හදන්නේ ඒ තාලෙට හැසිරෙන්නයි නමුත් මේ කුහනා කියන අනුන් රවට්ටන වැඩපිළිවෙලට ගියොත් එතනත් අඩුපාඩුවක් වෙනවා. ඒ අඩුපාඩුව දඬුවම් ලැබිය යුතු දඬ නීති සංග්‍රහය උල්ලංඝනයක් නෙවෙයි. රට්ටු විනාශන වැඩක් වඩපත් වෙනවා. ලපනා කියලා කියන්නේ ඒකට ගැළපෙන ආතෝප සාතෝප කතා. ඊ타මත්ව සිත් ගන්නාසුලුව ආලප්පන ලාලප්පන සහිතව කතා. හැබැයි හොඳටම Taman දන්නවා එහෙම ගතියක් Taman තුල නැහැ. නමුත් දන්නවා මේ මිහිරි කතාවට ඉදිරිපත් කරන ස්වරූපෙට මිනිස්සු කැළපෙනවා රැවටෙනවා කියලා. ආ මේක දැනගෙන ඒ කටයුතු කරනවා නම් ඒක ලප්පනා කියන වචන තියෙයි. ආලපණයෙන් සිදුවෙන්නේ මේක. ක්‍රියා ස්වභාවය. ඒක නිසා ප්‍රകൃතිය මතුවෙන්න ඉඩ නැති වෙනවා. උඩ සතිය පිටව ගන්න බැරි වෙනවා. එහෙම හිතාමතා කතා කරන කෙනාට කතා කරන බවවත් මතක නැති වෙනවා. කතා කරනකොට කොහොමද මේ වායෝ ධාතුව ඇවිල්ලා හැපීමෙන් මේ ශබ්ද ඇති කරන්නේ ඒ ශබ්ද කොහොමද අපි තල්ලෙන් තොලෙන් ඌරෙන් හඬන ඒ හඬ නැගීම නිසා වචන ස්වර බවටපත් වෙන්නේ මාත්‍රා බවටපත් වෙන්නේ එකෙන් සංනිවේදනයක් වෙන්නේ මොනක්වත් දැක් ගන්න හම්බෙනවා උඩ තියෙන්නේ අනික් පුද්ගලයා වශී කිරීම සඳහා අවශ්‍ය කතාවේ හැසිරීම පමණයි එකම પરමාර්ථය වෙන්නේ ලාභ සත්කාර සම්මාන කිලෝකයි ඒක නිසාම දෝ සරුවචනanse දේශනා කළ තියෙනවා සරුවචන දේශිතය මේ මේ අලංකාර භාෂාවක් නගන්න දෙපයි කියලා. පිටිතක් කියනකොට උනත් දේශනා කළ තියෙන මුහුදට ඇල ගහනවා වගේ දේශනා කරා. මුහුදට ඇලේ කිසිම ලාක් නැහැ. ඉඳපු ගමන් වැඩි වෙනවා ඉඳපු ගමන් නතර වෙනවා. නිසා පිටිස කියනවා මිසක්කා කිසිම එහෙම නැලවිලි කවි නැහැ. නමුත් ඒකේ තියෙන සුවකීමේ ශක්තිය හේමම තියෙනවා. ඒ නිසා මේ ආලපනේ නමුත් බුදුරජාණන් වහන්සේ විතර භක්මස්වරයේ සත්‍ය කතා කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ ඇත්තේ නැහැ. ඒ නිසා සත්‍ය කතා කරන ධර්මයේ දේශනා කරන අවස්ථාව තමයි උච්චාර ස්වභාවය හොඳින්ම කරන්න ඕනේ. ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක කවදාකවත් ලාභ සත්කාර විශේෂ කරනවා නම් අන්න ආජීවයට බලපාන. මිච්ඡා ජීවිතයට වැටෙනවා. අපි කියන අතිශෝක්ති කතා. ඒ වගේම නේමිති කතා කියලා කියන්නේ Tamanට ලාභ ලැබීම සඳහා ඒ ප්‍රත්‍ය සහිත පුද්ගලට නොදී බැරි තාලෙට කතාව ගෙනියනවා. අපි කියන ප්‍රත්‍ය සහිත පුද්ගලයා මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. එහෙම නැත්නම් දෙන්න කැමති නැහැ. මොකක් හරි එකක් තියෙනවා. නමුත් උට දෙන්න පුළුවන්කමක් තියෙන වස්තුවක් තියෙනවා. ආ නේම දාන ගිහිලා අමුතු කතා ස්වභාව තියෙනවා සංඝයා වහන්සේලා ගාව. දැන් නම් කාගේ ළඟක් තියෙනවා සම්මාදංකාරයෝ ඉන්නේ. ඉස්සර යනවා අපේ ගෙවල් පැති වලට එනවා මේ අනුරාධපුරයේ දන්සල් දෙන්න. බුදුමාකාර කතාවක් කරන්නේ ඒ වෙලාවේ කාලා තියෙනක කොහමදලා හරි දෙන්න කතා කරා. අර කරන ගිහිල්ලා අපි දිනවෙන පත්‍රේ දාන ඔක්කොම කට්ටියගේ ලයිස්ට්ුව මෙන්න මෙහෙම දන්සලක් දෙනවා කියලා බලනවා. අනේ එහෙම පලාතක්වත් නැහැ අර මනුස්සය ඒක අරන් ගිහිල්ලා පවුල පෝෂණය කරන අපේ ගමේ හිටිය මිනිස්සේ ඒ මනුස්සයගෙන පින් බණ්ඩා. මොකද හේතුව ගංගං ගාන ගිහලා ওই වගේ එකතු කරනවා. එකතු කරන ඇවිල්ලා වස්තුවෙන් තමයි ජීවත් වෙන්නේ. පොසොන් කාලයට තමයි ගෙවල් කුලී ගවන්නේ. අනික කවුරුත්තරම ගෙවන්න විදියක් නැහැ. මොකද ඒ කාලයට තමයි ඔය දන්සල් කතාව යන්නේ. ඒකම ඇවිල්ලා තියෙන්නේ පොත බලනකොට සංඝයාගෙන් මේ සංඝයා වහන්සලා දායක කේතරකට ගියාම තමයි තේරෙනවා නම් ඒ ගෙදර මේකෙන් ගන්න පුළුවන් කියලා ඒකට ගැළපෙන 아무තු කතා ස්වභාවයක් කරගෙන යනවා නිමිටි ගන්නවා. මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා අන්තිම බලනකොට පවුලේ අයට ඒ වස්තුව මේ මිනිස්යාට මේ සංගය නොදී වැඩි තත්යකටපත් කරනවාට කියනවා නිමිටි කතා. ලස්සන කතා තියෙනවා කැමති නම් විරුද්ධ මාර්ගයේ පොත කියවන්නේ ඒකේ පෙන්ලා දීලා තියෙනවා මේ නිමිටි ගන්නේ මාර්ගේ කොහොමද මේ අනික් කට්ටියගේ අදහස් නමලා Tamange අවශ්‍යතාවයේ ඇති කරගන්නේ නමුත් පෙන්වන විදියට කවදාකවත් මේ නිවන් ලැබීම සඳහා අවශ්‍ය කරන දේවල් සඳහා නෙවෙයි මුඛාකරි මේ අරුමෝසන් දෙයක් සම්බන්ධ පමණයි. ලාභ සත්කාර කීර්ති ප්‍රසන්නතා සම්බන්ධයෙන් පමණයි ඒකමයි මේ නේමිත්‍ති කතා කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ අනිත් එක තමයි නිප්පීසි කතා කියලා කියන්නේ Taman එහෙම කටයුතු කරගෙන යනවා මවාපෑම් කීම් නිමිති කතා. උකට කවුරු හරි ඉඳගෙන කියනවා තමුන්නාංශ කරන වැඩේ හොඳ නෑනේ. මිනිස්සු රැවටෙනවානේ කියලා. ආන්නේ වෙලාවට බොහෝම කේන්ති යනවා. අර කල්ලින් කියපු ඒවා ඔක්කොම අනිත් පැත්ත ඇරිලා අන්නේ විදිහට ආජීවයෙන් චෝදනා කරන එකට ඉතාමත් තදබල විදිහට සරුපරුස වශයෙන් බයි. මේකත් ආජීවය කැඩීමට හේතු මේ සටනට මේ රණ්ඩුවට මේ වචන හෝමාරුවට හේතුව නිවන නෙවෙයි. ඒව නැත්තම් නිස්සරණ අධ්‍යාශයක් නෙවෙයි. අල්පේච්ඡතාවයක් නෙවෙයි. බයලජ්ජාව නෙවෙයි. සද්ධාව නෙවෙයි. ප්‍රත්‍ය. ආනේ වගේ දේවලුත් ඔය කසුකුසුයි සිද්ධ වෙනවා. ඒක නිසා ගුරුවරු විශේෂයෙන්ම මේ සමාජයේ මානසික තත්ත්ව ගැන දන්න කෙනෙක් ඔයගේ ඒ මිච්ඡා ජීවේ වරද්දගත්ත කට්ටියත් එක්ක වැඩිපුර හදන්න යන්නේ මොකද එහෙම කෙනෙක් කිපුණොත් ඉතාමත්ම සරයි ඒ මොකද ඒ පුද්ගලයා මුල ඉඳලාම කටයුතු කරලා තියෙන්නේ මේ ශික්ෂණයක් හික්මීමක් එහෙම නැත්නම් ආර්ය ප්‍රතිපදාවක් නිවන් දැකීමක් නෙවෙයි. ඒකේ වෙන්න ඇති එහෙම එකකින් වෙන්න ඇති පැවිද්දට එන්න ඇත්තේ. නමුත් ටික කාලයක් යනකොට මේ වැඩේ හරියන්නේ නැති වෙනවා. කොහෙන් හරි මේක ව්‍යාපාරයක් තියෙන එපා. ඒක අතීතර කරගෙන යනකොට කවුරු හරි ඒක විවේචනය කළොත් අර ඉස්සලා තිබුණේ ලපනාව කියලා එකක් මිනිසුන්ගේ හිත ඇද බැඳ ගන්න චාටු කතාව ආන්නේගේ සම්පූර්ණ අනුපැත්ත දක් ගන්න පුළුවන් බොහෝමත්ම කේන්තියක්. ජේන්ද ගිහිලා අර චෝදනා කරපු කෙනාට ප්‍රතිචෝදනා කරනවා වැරද්දෙන් පටවනවා. එතකොට බේන්න පටන් අර ගන්නවා මේ පුද්ගලයාගේ ආජීවයේ වංග. අවසානයේ පෙන්වන්නේ ලාභේන ලාභං නිජි කිංසනතා මේක කියන්න පුළුවන් මේ හාමුදුරන්ගේ සමාජ සේවය. තමන්ට හම්බෙලා තියෙන වස්තුව කාට හරි ගිහිල්ලා දෙනවා. අනේ මේව එකතු වෙලා තියෙනවා මේ හොඳ නෑනේ අපි ළඟ තියාගෙන ඉන්න කියලා අර විකුණ ගන්න බැරි විචාරක කලවි කරගන්න බැරි වස්තුව කාට හරි ගිහිලා දෙනවා. දෙකක් තුනක් කරනකොට ඉතින් අර මිනිස්සුන ස්වාමීන් වහන්සේ පුදුමාකාර මෛත්‍රිය කරනවා කියන කෙනෙක්. ඉතින් අපිත් මේකට සම්බන්ධ වෙන්න එපාය. ඕන්නේ ඕන්නේ මොකුත් ඕන්නේ මේ අපිට වැඩි දේවල් දෙන්නේ. ඉතින් ආමතුරුන් අන්තිමට නෑ මොකක් හරි නෑ මට මොකක්වත් තිබා පුංචි රත්තරන් උරලෝසක් තිබොත මට වෙලා බලා ගන්න විදියක් නෑ ඇත්තම මේ බඩ ටික දී ගන්න දාන වර්ධන නිසා පුංචි කියනවා මට රත්තරන් උරලෝසක් දෙන්න ඕන්න අන්තිමට වෙන්නේ මොකද්ද අර කුණු කන්දල් ටික අයින් කරලා අර Taman ඕන දේ ලබා ගන්නවා කරකවල මේකට කියනවා ලාභේන ලාභං නිජිකින්දලා මේ කියන කරුණු පහේදීම වැරදි නෙවෙයි හැබැයි වැරද්දට අවශ්‍ය කරන්නා වූ පදනම සකස් කරලා දීලා අවසානයේ ලෙස්සල වැටෙන්නේ කොහටද? ආජීවය වැරදිලා. මේක මේ අනවශ්‍ය විදිහට බුදුහාමුදුරුවෝ ගැන වුණත් ಗುಣ කියන්න යනකොට නැත්තම් වෙන ශ්‍රාවකයන්ගේ ගැන ಗುಣ කියන්න යනකොට මෙන්න මේක පිළිබඳ පරිසම් වෙනවා. ප්‍රමාණයක් තියෙනවා. අතිශෝක්තිය අවශ්‍ය නැහැ. අතිශෝක්තියට ගිය ගමන් ඇත්ත වශයෙන්ම සතිය කැඩෙනවා. මේ සතිය කැඩීම අනිවාර්යයෙන්ම ඉන්දිය සංවරයටත් ඒ වගේම බයලජ්ජා දෙකටත් අවසාන සීල කැඩීමටත් හේතු වෙනවා. ඒ නිසා පාජීව පාරිශුද්ධිය කියන එක සීලය කියන සීමාව කඩන්න කලින් අනතුරු දක්වන අනතුරු සංඥාවක් වගේ එකක්. ඒක කවදාකවත් පුද්ගලිකව කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම තව පාර්ශවයක කරුණාවේ මෛත්‍රිය සිද්ධ වෙන්න ඕනේ. ඒකයි එක තැනක ඉන්න පිරිසක් ඉන්නවනම් ඒ පිරිසගේ ආජීවය එක්කෙනෙකුට කඩන්නත් පුළුවන් එක්කෙනෙකුට හදන්න නම් බෑ. අනිවාර්යයෙන්ම පිටිසේ ආජීවයේ කැඩිලා ඇති බවට පිටිස දෘෂ්ටි ආදාන ඒක නිසා දැනගත්ත කෙනා කවදාකවත් නරකයි ඒ ඒ සීලේ කඩපු කෙනා චෝදනා කරලා මේක හදා. ඒ කෙනාට විවේක වේලාවක් හම් වෙලා එයාව ඒත්තු ගැන්වීම ඉතාම දුෂ්කර දෙයක්. එහෙම නැත්නම් අපිට කරන්න සිද්ධ වෙන්නේ මේ පුද්ගලයා එලවන්න සිද්ධ වෙනවා. මේක කවදාකවත් හරිනවද? ඒ කවදාවත් හරිනවද? ඒක නිසා ගෝක් විශාල පිරිසකට ගණාචාර්යවරු කියන්නේ මේ සංඝ පිරිසක් අතර භාවනා පිරිසක් අතර ප්‍රශ්නයක් මතුවෙච්චාම ඒක පෞලි ප්‍රශ්නයක් විදිහට සලකනවා. කෙනෙක් අයින් කරලා හෝ කෙනෙකුට දඬුවම් කරලා මේක කරන්න බෑ. ඒ මොකද අයින් කිරීමේදී දඬුවම් කිරීමේදී ඒ පුද්ගලයාගේ දෘෂ්ටියේ නිවැරදිීමක් වෙන්න තරම් ඉවසීමක් අපට නැහැ. එනිසා ඒ පුද්ගලයා යන්නේ වැරදි අදහසකින් වැරදි චෝදනාවකින් වැරදි සංකල්පයකින්. ඒ නිසා අපට සිද්ධ වෙනවා වෙන වැරද්ද කමක් නැහැ. ඒ මතු මැත්තේ පිළියම් කරන්න කියලා තව තවත් වැරදි සිදු නොවෙන්න නම් මේ ආජීව පාරිශුද්ධිය ඒ වගේම සම්මා වාචා සම්මා කම්මන්ත කියන මේ විරතිචෛතික සම්බන්ධ ගන්න දේවල් වලදී ඉතාමත්ම ඒ ප්‍රශ්නේ විසඳන ආකාරයෙන් මිනිහනෝ මිනිහා කියන්නේ. මෙයා නැතිනම් හොයන්නත් හිතන්නේ. කවදාකවත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඕනෙම පිළිසක වෙන අඩපාඩුකම් තියෙනත් වෙයි. නමුත් ඒ ඇත්තන් කෙරෙහි ඒත් අපිට කියන්න පුළුවන් තාම පරිණාමයෙන් ඉහළටපත් වෙච්ච නැති සදාචාර ගති වලින් එච්චර උසස් නැති පුහුණු මදි ඇත්තෝ. ඒ නිසා සදාචාර වලින් වැඩි පරිණාමයෙන් ඉහළට ගිය ඇත්තෝ විතරයි ඒ ඇත්තෝ හදන්න පෙළඹෙන්න ඕනේ. ඒ ඇත්තෝ හදන්න පුළුවන් තරම් ඉවසීමෙන් කරුණු ගැන්වීමෙන් කොහොම හරි මේ පුද්ගලයාට දෘෂ්ටි හරි කරලා දෙන්න ඕනේ. වැරද්ද බාර ගන්න තැනට යන්න පුළුවන් නම් ඔක්කොම දිනු. එයින් මේ පිට කරන්න හදන සෑම ක්‍රියාවකදීම ගොඩාක් සංස්කාර රැස් වෙනවා, ගොඩාක් චේතනා රැස් වෙනවා, ගොඩාක් කර්ම රැස් වෙනවා. එතකොට තමයි අර භාවනා කටයුතු දිගට කරගෙන යන්න බැරි වෙන්නේ බාධා සිදු වෙන්නේ. ඒක නිසා තේරුම් අරගන්න ඕනේ මේ සම්මා ආජීව වගේ දේවල් සාසනයට උද්දල් වෙච්ච තුවාලයක් වගේ දෙයක්. මේ පහත්ම මැත්තම කතා කරන්නේ මේ තාම කතා කරන සීලේ. වැදගත් දේ නම් සමාධියයි. නමුත් ඒ සමාධියට යන්න බැරි සමිතියක් එකතු වෙච්චාම සාකච්ඡාවකට ගියාම 55කට වැඩි වේලාවක් ගන්න විනය ප්‍රශ්න සඳහා. ඒ මොකද එක්කෙනෙක් එක්කෙනෙක් විදිහේ රුස්සන්නේ. ඒක විසඳ ගන්න තු කවදාකවත් සමාජයක් ගැන කතා කරන්න වෙලාවක් නැහැ ධර්මයක් ගැන කතා කරන්න වෙලාවක් නැහැ මම දරව ලොකු සමිතියවලදී නම් මම දැකලා තියෙනවා කවම කවදාකවත් ධර්මයක් කතා කරන්නේ හැමදම විනයමයි විනය වැඩිලා තියෙන වින වෙලා ඒ මොකද කිසිම කෙනෙක් කිසිම කෙනෙක් ඉවසන ගතියක් නැහැ ඔක්කොමලා හිතනවා මේ විනය හදවුවට පස්සේ අපි භාවනා කරමු දෙන්නේ කවදාකවත් දෙන්නේ ඒ නිසා මේ ආජීව පාරිශුද්ධිය සීලය වීරිය රැකිය යුත්තක් කියලා කියනවා. වීරිය চৈতසිකේ රැකිය යුතුයි. ඒ නිසා අපි ඉස්සක් එක වැඩ කරනකොට අපේ අපවත්ති ලොකු සාංශ මේකට මම දැකපු ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම පුද්ගලයේ අනුන්ගේ පුද්ගලික ලක්ෂණ දැක්කනම් ඊට පස්සේ කලබල වෙන්න එපා කියලා. ඒ කියන්නේ හැටි ඉතින් මොකද කරන්නේ? ඔක්කොම එකතු වෙලා එයාට පිළියම් කරන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්නේ නිසා මේ තත්ත්වෙ නිසා ඔබටත් අනුන්ටත් මත්තරක් දැනනත් මෙන්න මේ මේ ප්‍රශ්න වර්ගයක් මතුවෙනවා. අන්න ඒ නියම දෘෂ්ටිය උට හදලා දෙන්න ඕනේ. එහෙම හදලා දෙන තාකල් ඒක පොදු ප්‍රශ්නයක්. ඔක්කොගේම ප්‍රශ්නයක්. අර පුද්ගලයන් විතරයි විසඳෙන්නේ නැහැ. ඒ පුද්ගලගේ අර මනස හැදෙනකම්. ඒ නිසා මේ වාචා කම්මන්ත ආජීව කියන තුනට ඉස්සලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක කියලා තියෙනවා. ඒ නිසා අනුන් පිළිබඳව කටයුතු කරන නැත්තන්ට ඒ පස්ස ආකාරය පහ ගොනු කරලා තියෙන ආකාරය බොහෝම වැදගත්. Taman පිළිබඳව කටයුතු කරන නැත්තන් මතක තියාගන්න ඕනේ ආජීවයේ බොහෝ විට කැඩෙන්න ඉඩ තියෙනවා. ආජීවයේ කැඩුනට ගිහි උපාසක මහත්තයෙක් නම් Taman රැකපු අට සිල් පිළිබඳව නැවත සලකා බලනකොට සිල් කැඩිලා නැත්තම් ආජීවය හදාගන්න පුළුවන්. හැබැයි ඒක කරුණා කරලා මේක පිළිබඳව තලතුණා නැති අත්ොත් එක බොරුවට කතා කරලා ප්‍රශ්න ඇති කරගන්න. ඒ කතා කරන්න ඕනේ ඒකට ගැළපෙන කෙනෙක් එක්ක. ඒක නිසා උත්තරේ තියෙන්නේ ප්‍රශ්නේ අහන කෙනාගෙමයි අභාග්‍යයකට වගේ පරුස වචන වලට බොරු වලට හිස් වචන වලට යන්නේ. ප්‍රශ්න විසඳන්න ඕනේ නම් විසඳන තාලයකට කටයුතු කරන්න ඕනේ. ඒක නිසා ඒ ආජීව පාරිශුද්ධය අධින් හදන්න හදන හැත්තොයි කඩන්න හදන ඇත්තන්ගේ වැදගත් වෙනනම් දෘෂ්ටිය. මේ දෘෂ්ටි හදපු නැති ඇත්ත කොහොම ඉක්මනට අනුන්ගේ නඩු විසඳන්නත් ලැබෙනවා. ඒ වගේම දෘෂ්ටි හදාගත්තේ නැති ඇත්තෝ විසඳන්න බැරි වන්න විසඳන්න අදක්ෂ පුදුවේ ළඟට ගිහින් නඩු කේමනක් කරනවා. ඉතින් මෙව්ව කියන්න නම් නෙවෙයි බුදුහාමුදුර ලෝකේ පහළුනේ බුදුරජාණන් වහන්සේගේ කෘත්‍ය මෙතනදී ශ්‍රේෂ්ඨයි. මේක සාමාන්‍ය බුද්ධිය. ඒක නිසා අපි පිළිසක පරණ වෙනවනේ එකම විදිහක් එක බොහෝ කල් ඉන්නවනේ මේ ප්‍රශ්නේ අපිට සාකච්ඡා කරමින් සාකච්ඡා කරමින් නිමාවක් දකින්න පුළුවන්. පිරිස නිතරම මාරු වෙනවනම් මෙවැනි සාකච්ඡා ගන්න නරකයි. සාකච්ඡාව. වැඩක් නැහැ කරන්න බෑ. ඒක නිසා මේ තේරවාද වැඩපිළිවෙලේ සංඝයා වෙනකොට බොහෝ කල් එකට ජීවත් වෙමින් ඉතාම වැදගත් වෙනවා. එකම ප්‍රතිපත්තිය බොහෝ කල් රැකීම බොහොම ජීවත් වැදගත් වෙනවා. මේ කට්ටිය කොහොමද දෙන්න ඕනේ? ක්ෂීරෝධකී භූතං. කිරි වතුරයි වාගේ. කිරි කියන්නේ නෑ මට ඕගොල්ලෝ තුච්චයි පහතයි එන් තමයි එක හැතරෙන් දෙපයි කියලා කිරි ටික වතුරට කවදාකවත් නීච කළ කතා කරන්නේ. වතුරක් කියන්නේ අපි කොහොමද කිරිත් එක එකට ඉන්නේ ඒ නිසා අපිට බෑ කියලා වතුර වෙන් වෙන්න ආන කිරි වතුරයි වාගේ ඉන්නේ කියලා කියනවා. අපි කයෙන් වෙන්ුණාට ඒක හිතෙන් ඉන්නේ කියලා කියනවා. එතකොට මේ ආජීව පාරිශුද්ධිය එච්චර මහ ලොකු දෙයක් නෙවෙයි. අපි දන්නවා කාගෙනතොත් වරදිනව හැදිල්ල නම් දෘෂ්ටියේ ඉඳලා හැදෙන්න ඕන. නිසා කතා කරන කෙනාම දැනගෙන පටන් අර ගන්න ඕනේ මේක විසඳන්නවත් මට සුදුසුකම් තියනවාද? ඒක කරුණාවේ මෛත්‍රියෙන් අපි ඉදිරිපත් වෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ දැනගන්නවා නම් අපි ළඟින් කෝණ, ලපන, නීමිති කතා, ඉපේහි කතා, ලාභෙන් ලාභන්නේ ජීගින්දන තාක්ෂණේවා අඩු කර ගන්න නම් අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන. එකිනෙකාට ප්‍රතිවේක්ෂාවක් වෙන්න ඕනේ. එතකොට නම් අපිට පුළුවන් පිරිසක් වශයෙන් ලැබෙන ප්‍රත්‍යය බෙදා හදාන කටයුතු කරන්න. මේක අර කලින් කිව්වා වගේ ප්‍රත්‍ය තමන් උපයාගෙන කටයුතු කර නැත්නම් ගියත්තන්ට මේක මේ විදිහට සියුම බලපාන්නේ. ඒක සංඥා වාදලා දැනගන්න ඕනේ අපිට කොහොම කරත් තව සංඥා වාද තවක් තමයි පිට වෙන්නේ. ආපත්‍ය සිද්ධ වුණොත් ආපත්‍ය දේශනා කරන තව සංඥා වාද නමක් ගාව අපි ගියත්තත් එක්ක සම්බන්ධය පවත්න්නේ කොහොමද? මුත්ත මුත්තක. ඒගොල්ල අපෙන් මිදිලා ඉන්න ඕනේ. අපි ඒගොල්ලන්ගේ මිදිලා තියෙන්න ඕනේ. ලැබිච්ච යම් වස්තුවක් වෙනවනම් සංඥායක හදා බෙදාගෙන යනවනම් මේ ආජීවය පිළිබඳව හරීම ලබන්තියාවක් ධර්ම ඥාතිත්වයක් හඳුනා ගැනීමක් සිදු වෙනවා. ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ මිච්ඡා ජීවය පිළිබඳව ප්‍රශ්න වැඩි වෙනවා. මේක වෙනද ලෝකයේ තියෙන අනිත් පැත්ත ලෝකේ හිතන්නේ මේ වස්තු පරිභෝග තියෙනවා නම් මේ රණ්ඩු සරවල් අඩු වෙයි කියලා. නමුත් එහෙම එකක් නෑ. මොකද ලාභ සත්කාරය නිවන් මාර්ගය දෙකක්. ඒ නිසා භාවනා ජීවිතයේදී විශේෂයෙන්ම මම දක්න විදිහට ජීව බලනකොටත් සාමණේරව බලනකොටත් පැවිදි වුණාට පස්සේ බලනකොටත් ගුරු ස්වාමීන් වහන්සේලා මේක දිහා බලන ආකාරය දිහා බලනකොට මේක තුලම ප්‍රතිපදාවක් තියෙනවා. නමුත් මේ වගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට විවෘත සාකච්ඡාවලට ගන්නේ නැහැ. මොකද කෙලවරක් කරගන්න බෑ. නමුත් අපි දැන් මේ 100 වෙනි ධර්ම සාකච්ඡාවනේ යන්නේ. එකට යන පිටක්. ඒ නිසා එක්කෙනෙකුගේ දෝෂයක් තියෙන එක අනිවාර්යයෙන්ම හැට වැඩිච්ච කුණක් වගේ අනික ඔක්කොටම බලපානවා. නමුත් ඒ පුද්ගලයා තේරුම් ගන්න තාක්කල් හැදෙන්නේ නැහැ. ඒ නිසා අපි සාදර වෙන්න ඕනේ ආජීවයෙන් බැඳිලා තියෙන්නේ අපි. ඒ නිසා මේ ආජීව පාරිශුද්ධ සීලය පිළිබඳව කතා කරනකොට ආජීව පාරිශුද්ධ සීලය ඔක්කොටම හන්දියක් හන්දියක් ගන්න විකුණන පුළුවන් ගන්න නෙවෙයි. කාර්යයන් වහන්සේලාට කරන්න පුළුවන් වැඩක්. ඒ වෙනත් එකට උගාකල් ජීවත් වෙන පිළිසකට අදාළ දෙයක්. නමුත් අද ඒක කාටත් වගේ සමාදම් කරන කතියක් තියෙන නරකක් නෑ ඒකට පුරුදු වෙනවනම් නමුත් ආජීව පාරිශුද්ධිය හැදෙන්න පිරිසුඟාකල් එකට යන්න ඕනේ. එහෙම නැත්නම් අර වගේ උපසම්පදා සීලයකට, සාමනීර සීලයකට නැත්නම් බලවත් සීලයකට පොරොන්දු වෙන්න ඕනේ. පොරොන්දු වුණාට පස්සේ නම් බුදුහාමුදුරුවෝ කොච්චරක් ගැඹුරකින්ද ධර්මයේ බැලුවේ, කොච්චරක් ගැඹුරකින්ද සීලේ බැලුවේ. ඒ බලලා සීලෙට, විනයට ඉස්සරහින් ධර්මයේ තිබ්බේ ඇයි? මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක වාචා කම්මන්ත ආජීවිත ඉස්සරහින් තිබ්බේ ඇයි කියන ප්‍රශ්න තමයි එතනදී. මේක තේරුම් ගන්න තු ඔක්කොමලා මේ සීලය තිස්සරා තියාගන්න ගියාම අනේ කවදාකවත් අපිට දෘෂ්ටියක් සංකල්පයක් හදාගන්න වෙන්නේ. ඒ නිසා භාවනා කරලා බලන්න. කරලා බලනකොට තමයි තේරෙන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන ක්‍රියාවල අනන්තවත් ලක්ෂණ තියෙනවා. මේ මිච්ඡා ජීව පිළිබඳ දොස්, මිච්ඡා කාමන්ත පිළිබඳ දොස්, මිච්ඡා වාචා පිළිබඳ දොස්. ඒක පිටමද දෘෂ්ටි ඇති කරගත්තොත් විතරක් පිළියන්නේ. සංකල්ප හැදෙනවා. ඊට පස්සේ වාචා කම්මන්ත ආජීව පිළිවෙලේ පිළියම් වෙන්න පටන් ගන්නවා. පිරිසුදු වෙන්න පටන් ගන්න. ඒක සිද්ධ වෙන්නේ පුද්ගලික මට්ටමක. පොදු අපි ප්‍රශ්න සාකච්ඡා කරාට විසඳුම්